නමෝ තස් භගවතු සම්බුද්දස්ස හොඳයි මේ සඳේ කාලයේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංයුක්ත නිකායේ දේවතා සංයුත්තයේ නල වර්ගයේ පස්වෙනි සූත්‍රය කටිජින්ද සූත්‍රය කියන එක තමයි අද අපගේ මාතෘකාව අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ සූත්‍රයේදී දේවතාවියක් භාග්‍යතුන් වහන්සේගෙන් විමසනවා මේ ආකාරයට කීයක් සිඳිය යුතුද කීයක් දුරු කළ යුතුද කීයක් මතුමත්තේ වැඩිය යුතුද සංඝ කීයක් ඉක්ම වූ භික්ෂුව ඕගතින්න නම් වෙයිද? පාක් සිඳ දැමිය යුතුය. පාක් දුරු කළ යුතුය. පාක් මතුමත්තේ වැඩිය යුතුය. සංඝ පාක් ඉක්ම වූ භික්ෂුව ඕගතින්න නම් වෙයි. නිදි වරද්දී නිදන්නෝ කී දෙනෙක්ද? නිදද්දී නිදි වරන්නෝ කී දෙනෙක්ද? කීයකින් කෙසේ දූවිලි තැවරේද? කීයකින් පිරිසිදු බව ඇති වේද? නිදිවරද්දී නිදන්නෝ පස් දෙනෙකි. නිදද්දී නිදිවරන්නෝ පස් දෙනෙකි. කරුණු පාකින් කෙලස් දූවිලි තැවරේ. කරුණු පාකින් පිරිසිදු බව ඇති මේක තමයි කතිජින්ද සූත්‍රය කියලා සංයුත්ත නිකායේ සඳහන් වෙන්නේ. මෙතන මේ దేవතාවා ගොඩාක් ප්‍රඥාවන්ත මහේශාක්‍ය දෙවියෙක් වෙන්න ඕනේ කියන එක පිළිබඳව අපට තිබිච්ච සැකය තාවුරු වුණා. ඒකට හේතුව තමයි මේ దేవතාවා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ ප්‍රශ්න කීපයක් අහනවා. කීයක් සිඳිය යුතුද? කීයක් දුරු කළ යුතුද? කීයක් මතුමත්තේ වැඩිය යුතුද? සංඝයා ඕගතින්න වෙන්නේ මොන වගේ කාරණා මතද කියලා ප්‍රශ්න ආලා තථාගතයන් වහන්සේගෙන් උත්තරයක් ලබන්නේ නැහැ. ඒ దేవතාවාම උත්තරයකුත් දෙනවා. පාක් සිඳ දැමිය යුතුයි, පාක් දුරු කළ යුතුයි, පාක් මතුමත්තේ වැඩිය යුතුයි. සංඝ පාක් ඉක්ම වූ භික්ෂුව ඕගතින්න නම් වෙයි. සංඝ පාක් තියෙනවා. එහෙනම් මෙතන මේ దేవතාවාගේ ප්‍රඥාව කොච්චරද කියලා කිව්වොත් එයා ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා උත්තරෙත් ඉදිරිපත් කරනවා. මේක තුල තියෙන යථාර්ථය තමයි අපි මේ ලෝකයේ ජීවත් වෙන කාලය තුලදී මේ අසකන දිවනාසය සම කියන මේ පංච ඉන්ද්‍රියන් තුලින් අට ගන්නා වූ පංච කාමයන් පංච නීවරණ ධර්මයන් පිළිබඳව තමයි මේ దేవතාවා දේශනා කරන්නේ. මේ దేవතාවා හොඳට කමඨාන් වඩලා හොඳට සද්ධර්මයේ ශ්‍රවණය කරලා ධර්මයෙන් ප්‍රඥාවෙන් ඉන්න බව මේ ප්‍රශ්න වලින් අපට පේනවා. මේ దేవතාවා සිඳලිය යුතු ධර්මකාරණා පාක් පිළිබඳව කියනවා. ඇයි මේක සිඳින්නේ? මේක වැවුනාම මේක තුලින් අපට අනතුරු වෙන්න පුළුවන්. මේවා වැවුනාම අපට ඒක පැවැත්මට ලොකු කරදරයක් වෙන්න පුළුවන්. එහෙනම් ගාක අත්තක් අපි කපන්නේ සර්පෙක් මේ අත්ත දිගේ වාලට එන්න පුළුවන්. සත්තු මේ අත්ත දිගේ එන්න පුළුවන්. මේ ගයෙන් මේ අත්තෙන් ගෙඩි වැටිලා වාලේ තුවාල වෙන්න පුළුවන්. මේ ගස මේ පැත්තට නැඹුරු නිසා ආනි වෙන්න පුළුවන් කියන හේතු නිසා අපි සිඳ දමනවා. එහෙනම් සිඳ දැමිය යුතු කාරණා පහක් කියලා කියන්නේ මේ ඇස කන දිව නාසය සම කියන මේ පංච ඉන්ද්‍රියන් තුලින් අට ගන්නා වූ ක්ලේශ ධර්මයන් තමයි මේ සිඳින්න කියලා කියන්නේ. එහෙනම් මේ దేవතාව හොඳට දැනගෙන ඉන්නවා මේ ආයතන පාතුලින් සිඳ දැමීමට කාරණා තියෙන බව. රාගය සිඳ දමන්න ඕනේ, ద్వේෂය සිඳ දමන්න ඕනේ, මෝහය සිඳ දමන්න ඕනේ, ලෝභය සිඳ දමන්න ඕනේ. එහෙනම් මේ විදිහට අපගේ ආයතන පයෙන් අපි ක්ලේශ ධර්මයන් සිඳලනවා නම් අන්න එයාට පුළුවන්කම තියෙනවා මේ සංසාර දුක නිවා ගන්න. නැවත దేవතා ඉදිරිපත් කරන කාරණාව තමයි කීයක් දුරු කළ යුතුද? දුරු කරනවා කියලා කියන්නේ මොකද්ද? ඒක අයින් කරනවා, පා කරනවා, ඉවත් කරනවා. එහෙනම් ඉවත් කරන කාරණා කීයද කියලා අහලා නැවත దేవතාවාම කියනවා භාග්‍යතුන් වහන්සේ දුරුකල යුතු කාරණාත් පායි කියලා. ඇසෙන් ඒ ලස්සන කාමය විඳින ඒ ඡන්දය අපි දුරු කරන්න ඕනේ. කනෙන් අපි විඳින ඒ ශ්‍රෝත කාමය දුරු කරන්න ඕනේ. නාසයෙන් විඳින ගන්ධ කාමය අපි දුරු කරන්න ඕනේ. දිවෙන් විඳින රස කාමය අපි දුරු කරන්න ඕනේ. කයෙන් විඳින ස්පර්ශ කාමය අපි දුරු කරන්න ඕනේ. මේ විදියට ආයතන පා තුලම දුරු කරන්න කාරණා පාක් තියෙනවා. ඒ පා දුරු කරන්න බැරි නම් ඒ පා සිඳලන්න බැරි නම් අපට කවදාවත් මේ සංසාරයෙන් එතර වෙන්න පුළුවන් කමක් නැහැ. එනම් මේ దేవතාවා හරියටම මේ කාරණාව දැනගෙන ඉන්නවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මේකට විරුද්ධව මොකවත් කියන්නේ සාදුකාර දීලා ඒක අනුමත කරනවා. නැවත මේ దేవතාවා කියන මතු මත්තෙන් කීයක් වැඩි යුතුද කියලා. නැවත ඒකට උත්තරයක් දෙනවා භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ වැඩි යුතු කාරණා පහක් තියෙනවා. ඒක තමයි පංචශීලය ඇස කන දිව නාසය සමසිත කියන ආයතන පාතුලින් පන්සිල් රකින්න ඕනේ. ඒක මතු මත්යෙන් වැඩෙන්න ඕනේ. මොකද්ද මේ මතු මත්ත කියලා කියන්නේ? මේක ඇතුල් වෙන්න කලින් ඒ ඒ ප්‍රසාදයන් වලට ග්‍රාණය වෙන්න කලින් මේක වඩන්න ඕනේ. ප්‍රසාදගත වුණාට පස්සේ මේක කර්මයක් වුණාට පස්සේ මේක වඩලා වැඩක් නෑ. එහෙම වැඩුවට ඒකෙන් අපට ප්‍රයෝජනයක් නැහැ. එහෙනම් මේ దేవතාවා හොඳ ආකාරයෙන් දන්නවා මේවා మతు මත්ෙන් වඩන්න ඕනේ. නැවත නැවත මේ කයට ආනියක් නොවන විදියට වැඩි යුතු ධර්මතාවයන් පායි. එහෙනම් මේ අසකන දිවනාසය සම කියන ඉන්ද්‍රියන් පායි පංචකාමයන් ඒක තුලින් වඩන්න ඕනේ පංචිල් කියන ධර්මකාරණා පහ. මේක වඩන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම මේ භවය අපට නිමා කරගන්න පුළුවන්. මේ ලබාපු මිනිසත් භවයේ අපට පල නෙලා ගන්න පුළුවන්. මේ නම් මේ దేవතාවා හොඳට ධර්මයේ දන්න මහේසාක්‍ය කෙනෙක්. මේ වගේ දැනුමක් තියෙනවා නම් මේ කාරණාව භාග්‍යතුන් වහන්සේට ඉදිරිපත් කරන්න දෙවියෙක් සාමාන්‍යයෙන් බයයි. හේතුව මේ ලෝකයේ සම්පූර්ණම ධර්මයේ දන්න සම්මා සම්බුදු පියාණන් වහන්සේට බණ කියන්න මේ ලෝකේ කාටවත් බෑ. එහෙනම් මේ దేవතා සංයුත්තේ මේ දෙවිවරු ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට කියන භාග්‍යතුන් වහන්සේ මේම දෙයක් කී තියෙනවා. ඒ තියෙන දේ තුළ කාරණාව මේක මේක වෙන්නේ මේ මේ කාරණා නිසා කියලා භාග්‍යතුන් වහන්සේට ඒ කාරණාව පිළිබඳ දැනුවත් කරලා යනවා. භාග්‍යතුන් වහන්සේත් මේක තමන් වහන්සේ දන්නා නිසා ඒක ඒමම අනුමත කරනවා. එනනම් මේ දෙවිවරු කිසිම චකිතයකින් තොරව සැකයකින් තොරව භාග්‍යතුන් වහන්සේට මේවැනි මංගල කාරණා ඉදිරිපත් කරනවා නම් මේක ඒකාන්ත වශයෙන්ම නිවැරදි බව දෙයියෝ දන්නවා. ඒ කියන්නේ දෙයියෝ අරියටම මාර්ගය දන්නවා. එහෙනම් මේ කාරණාව තුලින් මේ ප්‍රකාශයටපත් කරපු දෙයියා අනිවාර්යයෙන්ම මාර්ගඵල දෙයියෙක් වෙන්න ඕනේ. එහෙනම් එයා මහේසාක්‍ය කෙනෙක් වෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ධර්මය හොඳට ගවේෂණය කරලා පුරුදු කරපු කෙනෙක් වෙන්න ඕනේ. නැත්තම් මේක කියන්න බෑ. එහෙනම් සිඳලිය යුතු කාරණා පහ අපි දැනගත්තා. දුරු කළ යුතු කාරණා පහ අපි දැනගත්තා. මතු මත්තේ වැඩි යුතු කාරණා පහ තමයි පංචශීලය. අපි යම්කිසි කෙනෙක් දිහා රාගයෙන් බලනකොට ඒ මිනිස්යාගේ චරිතය ඝාතනය වෙනව නේද? එයාගේ ಗುಣධර්ම පිරියනවා නේද? එයාගේ සන්තෝෂය ඝාතනයටපත් වෙනවා. අපි රවල බලනකොට එයාගේ ප්‍රීතිය ඝාතනයටපත් වෙනවා. එයාගේ සංසුම් භාවය ඝාතනයටපත් වෙනවා. එයා විවේක සුවෙන් හිටියානම් රවල බලනකොට එයාගේ විවේකයේ අවිවේක බවටපත් වෙලා එයා කලබල වෙනවා මොකද්ද මේ කියන්නේ කියලා. එහෙනම් මේ ආයතන පාතුලින් අපි වඩන්න ඕන ධර්මයේ තමයි පංචශීල ධර්මය ඇස් වලින් ප්‍රාණඝාත වෙන්න බෑ. සිතට කාට දුක් දෙන්න බෑ. අනවශ්‍ය විදියට මේ ඇස් දෙකෙන් කිසිම දෙයක් අකටයුත්තක් කරන්න බෑ. එහෙම කරන්න පුළුවන් නම් අන්න මතුමත්යේ ධර්මයක් වඩනවා. අපි ආගත්ත දේ කියන්න අපි අදක්ෂ නම් හොඳම වැඩේ ආගත්ත දේ නොකිය ඉන්න එක. ඇයි අපි යම්කිසි දෙයක් ශ්‍රවණය කළාම ඒ ශ්‍රවණය කරපු දේ කියන්න ගියාම අපේ වචන එකතු වෙනවා නම් ඒකට ලුණු ඇඹුල් එකතු වෙලා ඒක ප්‍රශ්නය උග්‍ර වෙලා මිනිස් ඝාතනයක් වෙනකන් ඒක දියුණු වෙනවා නම් හොඳම දේ තමයි අපි කියන්න අදක්සයි ඒ නිසා නොකිය ඉන්න එක. එහෙනම් අද ශ්‍රවණය තුලින් ආගත්ත දේවල් තුලින් මිනිස්සු කට උතර දෙන්න දීලා ගිහිල්ලා নানা ප්‍රකාර දේවල් විස්තර කරන්න දීලා ගිහිල්ලා පොඩි ප්‍රශ්නය ජාතික මට්ටමින් ජාත්‍යන්තර මට්ටමින් ප්‍රශ්නයක් වෙලා. එහෙනම් අපගේ කන් වලින් අපි තාම පන්සිල් රැකලා නැහැ. අපි කතා කරන වචනවල මොනතරම් පන්සිල් කැඩෙනවද? නින්දා විවේචන අපාස මොනතරම් මේ වචන වලින් එනවද? අපි ඉඳ ගන්න යනකොට අනේ උපාසක මාත්‍යා මෙයාට එන්න කියලා කෙනෙක්ව අයින් කරනවා නම් ඒ අයිතිය අපට කොහොමද දුන්නේ? අපි කවුද කෙනෙක් අයිතිය එතනින් අයින් කරන්න? අපට ඕනේ නම් අපිට වෙන තැනකකින් වාඩි වෙන්න පුළුවන්. අපි එහෙම කරන්නේ මේක මගේ තැන හැමදාම මං සිල් ගන්න මෙතන අනේ උපාසක මාත්‍යා මේ පැත්තට එන්නකෝ කියලා ආව අයින් කරනවා. මේ මාපොළව හැමෝටම පොදුයි. මේ මාපොළවේ තියෙන වතුර හැමෝටම පොදුයි. මේ මහ පොළවේ තියෙන වායුව හැමෝටම පොදුයි. මේ මහ පොළවට වැටෙන සූර්යාලෝකය ඒ රස්නය හැමෝටම පොදුයි. ඇයි අපි මේ දේවල් තේරුම් ගන්න නැත්තේ? අන්න මේ దేవතාවා හොඳ ආකාරයෙන් තේරුම් අරගෙන තියෙනවා මේ ලෝකයේ පවතින ධර්මතාවය. දේවතාවා ගොඩාක් ප්‍රඥාවන්ත නිසා දේවතාවා නැවත කියනවා මතුමත්යේ වඩන ඕන ධර්ම පහක් තියෙනවා. සංඝේ ඕගතින්න වෙන්නේ කොහමද? එයා සංඝ ගුණ පහක් වඩන්න ඕනේ. සංඝ ගුණ පහක් නැත්නම් එයාට කවදාවත් මේ සසරෙන් එතර වෙන්න බෑ. මොකද්ද සංඝ ගුණ කියලා කියන්නේ? මාර්ගඵලලාභී උත්තමයෙක් මේ ලෝකේ මේ නාම රූපත් එක්ක ගනුදෙනු කරන ක්‍රමවේදය ඒ සංඝ ගුණ මේ අසකන දිවනාසය සමේ තියෙන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ දිහා දකින්න ක්‍රමයට අපිට දකින්න බැරි වෙන්න පුළුවන්. ඒ සම්මා සම්බුද්ධ ඥානය අපට නැති නිසා නමුත් සංඝයෙක් දකින්න විදිහට අපිට මේක දකින්න පුළුවන්. සංඝයා කියලා කියන්නේ සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් එහෙනම් මේ සංඝයා මේ ලෝකෙදී ආ දකින්න ක්‍රමවේදයට එයාට මේ ලෝකයේ දකින්න පුළුවන් නම් ගනුදෙනු කරන්න පුළුවන් නම් එයා ඕග තින්න නමින් සඳහන්වනවලු. මොකද මේ ඕග තින්න කියලා කියන්නේ සසර නිමා කරපු කෙනෙක් බවට පත් වෙන තින්න ඉවරයි නිමා වුණා. ඕග තරණය කරනවා කියලා කියන්නේ සසරේ යනවා කියන එක. මේ ලෝකේ ඉන්න පුතුජන මිනිස්සු දිහා බලලා අපට පාලියෙන් කියන්න පුළුවන් ඕගතරණ මිනිස්සෝ කියලා. ඕගතරණ උපාසක උපාසිකාවෝ කියලා අපිට කියන්න පුළුවන්. ඒත් ඒගොල්ල සසරේ යනවා. තාම තරණය කරනවා, ගමන් කරනවා. ඕග තින්න කියන්න පුළුවන් රාතේකට විතරයි. එහෙනම් මේ සංඝ ගුණ ඇස, කන, දිව, නාසය සම කියන ආයතනවල නැත්තම් ඒ ಗುಣධර්ම නැත්තම් එයාට කවදාවත් ඕගතින්න වෙන්න බෑ. බලන්න මේ ඕගතින්න වෙන්න අපට වඩන්න තියෙන ಗುಣධර්ම මේ ඇස් වලින් කර්ම හැදෙන්න බෑ. කනෙන් කර්ම හැදෙන්න බෑ. මොන ගන්ධය ගත්තාත් සුවඳ වෙන්න පුළුවන්, ගඳ වෙන්න පුළුවන්. හැබැයි කර්ම හැදෙන්න බෑ. ලුණු ඇඹුල් පැණි රස, තිත්ත රස, කාට රස ඕනම රසයක් මේ දිවට දැනෙන්න පුළුවන්. හැබැයි කර්ම හැදෙන්න බෑ. මේ බඹයක් විතර උස තියෙන මේ කය තුල ඕනම චර්යාවක් ක්‍රියාවක් අට ගන්න පුළුවන්. හැබැයි කර්ම හැදෙන්න බෑ. ඕනම දෙයක් ශ්‍රවණය කරන්න පුළුවන්. හැබැයි කර්ම හැදෙන්න බෑ. එහෙනම් ලෝභ දේශ මොහ රාග ඇදෙන්නේ නැති විදියට මේ ආයතන පා සංඝ ගුණයෙන් පරිපූර්ණ කරන්න පුළුවන් නම් සංඝ කරන්න පුළුවන් නම් එයා ඕගතින්න නම් වෙයි කියලා దేవතාවා කියනවා. එහෙනම් මේ దేవතාවා දැනගෙන ඉන්නවා රාත් වෙන්නේ කොහොමද කියන එක. රාහත් ඵලයටපත් වෙන්න වඩන්න තියෙන කමඨාන මොකද්ද කියන එක මේ దేవතාවා ගොඩාක් පෑදිලා දැනගෙන ඉන්නවා. එහෙනම් අපිට තේරෙනවා මේ దేవතාවා සෝවාන් සකු르දාගාමි කෙනෙක් නෙමෙයි අනාගාමි දෙයියෙක් වෙන්න ඕනේ. අරියත් මාර්ගය යන කෙනාට විතරයි අරියත් බලයේ ඵලයේ තියෙන කමඨාන දන්නේ. එහෙනම් මේ කමඨාන කියනවා නම් මේ දෙයියා ඒකාන්ත වශයෙන්ම රාහත් මාර්ගය යන කෙනෙක් වෙන්න ඕනේ. එහෙනම් ගොඩාක් ಗುಣධර්ම වඩලා තමන්ගේ සසරේ වැඩ ගොඩාක් දුරට නිමා කරලා එහෙනම් අපට තවත් මේ ලෝකයේ යමක් කරන්න තියෙනවා පුංචි පුංචි දේවල් තියෙනවා ඒවා තාම වටාගෙන නැහැ හදලා නැහැ එහෙනම් තමන්ගේ පාරමිතාව තවත් දීර්ඝයි තමන්ගේ සසර ගමන තවත් දීර්ඝ නිසා එයා දිව්‍ය ලෝක ගත වෙලා දෙවියෙක් වෙලා ඉන්නවා තමන්ගේ කාලය පැමිණෙනකම් එහෙනම් මේ සූත්‍රය තුලින් අපි දැනගත්තා මේ ඕගතින්න කියලා කියන මේ ධර්මතාවය මේ සංඝ ධර්මතාවය අපගේ ඇස කන දිව නාසය සමෙන් ඇති වෙන්නේ කොහොමද කියලා. එහෙනම් මේකට පියවර කීපයක් තියෙන එකක් තමයි ඉස්සෙල්ලාම කරුණුපාක් තියෙනවා ඒක සිඳලන්න ඕනේ. ඊට පස්සේ කරුණුපාක් තියෙනවා ඒක දුරු කරන්න ඕනේ. ඊට පස්සේ කරුණුපාක් තියෙනවා ඒක මතිමත්ත්වයේ වඩන්න ඕනේ. දැන් මේ මොනවද කියන්නේ? මේ කියන්නේ වෙන මොකවත් නෙමෙයි. සෝවාන් වෙන්නේ කොහමද? සකු르දාගාමි වෙන්නේ කොහමද? අනාගාමි වෙන්නේ කොහමද කියන එක මේ කියන්නේ. එහෙනම් සිඳලන්න ඕනේ කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටි. මේ නාම රූප වලට අපි අවු වෙන ස්වභාවයන් අපි තාම දන්නේ අපි අවු වෙන බව. කාන්තාවකට අවු වෙනවා, රත්තරන් වලට අවු වෙනවා, මුදල් වලට අවු වෙනවා, ඉඩම් වලට අවු වෙනවා, වේර විහාර ස්ථාන වලට අවු වෙනවා, සිවුරු පිරිකර වලට අවු වෙනවා. එහෙනම් දායකයන්ට අවු වෙනවා ප්‍රශංසා කීර්තිය වලට අවු වෙනවා. එහෙනම් මේ හැම දෙයකටම අපි අවු වෙනවා මිත්‍යා දෘෂ්ටිගත වෙනවා අන්න දුරු කරන්න මිත්‍යා දෘෂ්ටි පාක් වෙනවා අසකන දිවනාසේ සමේ මේ කරුණ පාපි සිඳ දමන්න ඕනේ. එහෙනම් මේ සිඳ දමුවාන් පස්සේ එයා මිත්‍යා දෘෂ්ටි නැති කෙනෙක් වෙනවා. ඒ කියන්නේ සෝවාන් වෙනවා. එහෙනම් ඇස කන දිව නාසය සම කියන මේ ආයතන පාතුලින් මේ ඇතිවෙනා වූ ක්ලේශ ධර්මයන් සිඳ දැම්මාම මිත්‍යාව අයින් කළාම තාම අඩුව තියෙනවා. හැබැයි මිත්‍යාව අඩු කරලා නැති කරලා අපි දන්නවා ඒකාන්ත වශයෙන්ම මේක ඇදුවත් නිවන් යනවාමයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු නිර්වාණ මාර්ගය අපි ඒකාන්ත වශයෙන්ම ස්ථිර වශයෙන්ම දන්නවා. එහෙනම් මේ දුරු කරපු සිඳලපු පලියට අපි පළවෙනි ඵලයටපත් වෙනවා. මේවා වැරදි කියලා ප්‍රත්‍යක්ෂ කළාම අපි තුල තියෙන ක්ලේශ ධර්මයන් කවදාවත් නිවනට අපට රුකුලක් වෙන්නේ ඒක අපට ගැටලුවක්මයි ප්‍රශ්නයක්මයි. එහෙනම් මේ ක්ලේශ ධර්මයන් තියෙන තාක්කල් මට ඈතර වෙන්න බෑ කියලා සත්‍ය දැනගත්තාම අර ටික සිඳලෙනවා. ඒකට තමයි මේ සෝවාන් ඵලය කියලා කියන්නේ. එහෙනම් මේ කරදරයි කියලා දැනගත්ත පංචකාම පිනවන ධර්මයන් තියෙනව නේද මේ කයේ? දැන් මේක දුරු කරනවා යා. කොහොමද දුරු කරන්නේ? මේ ඇසෙන් වෙන දේවල් වෙන්න නොදී එක වළක්ව ගන්නවා. කනෙන් වෙන්න තියෙන දේවල් වෙන්න නොදී වළක්ව ගන්නවා. නාසයෙන් වෙන්න තියෙන ඇලීම් ගැටීම් වෙන්න නොදී වළක්ව ගන්නවා. වචනේ තියෙන දුස්සීල භාවය පුළුවන් තරම් නිස්සබ්ද භාවනාවේ ඉඳලා වළක්ව ගන්නවා. කායික චර්යාවෙන් වෙන්න තියෙන අකුසල කර්ම ටික පුළුවන් තරම් වළක්ව ගන්නවා. ඒ කියන්නේ ආ සකු르දාගාමි වෙලා. එහෙනම් සකු르දාගාමි වෙන්න මේ පංච ඉන්ද්‍රියන් තුලින් අසකන දිවනාසය සමෙන් වෙන්න පුළුවන් අකුසල කර්ම වලින් එයා දුරු වෙන්න ඕනේ. ඉතින්ලාම සිඳලනවා. ඒ කියන්නේ එයා සිඳලලා මොනවද කළේ? සම්මා දෘෂ්ටියට පැමිණියා. එහෙනම් මේ දෘෂ්ටි ටික මිත්‍යා දෘෂ්ටි ටික නාම රූප දෘෂ්ටි වටිනාකම් දෘෂ්ටි ඇලීම් දෘෂ්ටි ගැටීම් දෘෂ්ටි පරිගැනීම් දෘෂ්ටි ඔක්කොම කපලා ඒක ඔක්කොම ටික සිඳලලා එයා සෝවාන් ඵලයටපත් වුණා එහෙනම් මෙතනදී අපිව අඳුනා ගන්න මිනුම් දණ්ඩකුත් දේශනා කරනවා මේ දෙවියා බොහොම ශ්‍රේෂ්ඨ දෙවියෙක් එහෙනම් අපට තාම වෛරයක් තියෙනවා නම් පරිගැනීමේ අදහසක් තියෙනවා නම් ක්‍රෝධයක් තියෙනවා නම් යම් කිසි කෙනෙක් දිහා අමනාපයක් තියෙනවා නම් එයා සෝවාන් වෙලා නැහැ. ඇයි සිඳලලා නැහනේ? පංච ඉන්ද්‍රියන් තුලින් ඇතිවෙන්නා වූ ධර්මතාවෙන් සිඳලලා නැහැ. ඇසින් කාමයේ විඳින්න කැමතිනම්, කයෙන් කාමයේ විඳින්න කැමතිනම්, දිවෙන් කාමයේ විඳින්න කැමතිනම්, ශබ්ද කාමයේ, ගන්ධ කාමයට කැමතිනම් ඒත් එයා සිඳලලා නැහැ. එතකොට ප්‍රශ්නයක් එනවා සෝවාන් වෙච්ච විසාකාව කොහමද දරුව 20ක් ඇදුවේ කියලා. සෝවාන් ඵල හිටපු අනේ පිටි සිටුතුමා කොහොමද රස්සා කරුවේ? ඒ ධනදාන ඉපදෙව්වේ කොහොමද කියන ප්‍රශ්නයක් ඇති වෙනවා. හැබැයි ඒගොල්ල කවදාවත් ඒ කාමයන් වලට අවු වෙලා නැහැ. ඒගොල්ල සිඳලලා නමුත් භවගාමි ජීවිතය තුළ තාම ඒගොල්ල සසරේ ඉන්නවා. ඒ නිසා ඒගොල්ලෝ ඒ වලට අවු වෙන්නේ නැතුව ඉන්නවා. නමුත් අපි අවු වෙලා නම් අපි ඵලයක නැහැ. අපි අපිට මැන ගන්න පුළුවන්. එහෙනම් දෙවෙනි කාරණාවේදී මේ దేవතාවා කියනවා තථාගතයන් වහන්සේ මේ කාරණා පහ දුරු කරන්න ඕනේ. මොකද්ද මේ පංච කාමයන් පිනවන මේ පංච ආකාරය අකුසල කර්ම පාපි අහිං කරන්න ඕනේ දුරු කරන්න ඕනේ එහෙනම් දැන් අපි සෝවාන් ඵලයටපත් වුණාම ඊළඟට මොනවද අපි කරන්න තියෙන්නේ අපේ තුළ තියෙන අඩුපාඩු ටික හදන එකනේ ඒ කියන්නේ දුරු කරනවනේ අරියටම දැනගෙන කියන්නේ මේ දෙවියා එහෙනම් මේ දුරු කරන්න ඕනේ. දුරු කරාම එයා සකු르දාගාමි ඵලයේ සම්පූර්ණ කරනවා. ඒත් එයා වැඩ නිමා කරලා නැහැ. තාම සියුම් දේවල් තියෙනවා යා තුල. එහෙනම් මේ සියුම් දේවල් ගවේෂණය කරනකොට කියනවා සියුම් දේවල් හොයන්න බෑ, හදන්න බෑ. ඒක සියුම් වැඩි නිසා අහුවෙන්නේ නැහැ. එහෙනම් නිවනට අදාළ දස කුසල් වඩන්න. පංචශීල ධර්මය අරියට පුරන්න. දැන් එයාට කියනවා මතුමත්දේ පාක් වඩන්න කියලා. එහෙනම් මේ පංචේන්ද්‍රියන් මත එයාට දෙනවා ලෝකෝත්තර ධර්මය වඩන්න. අනාගාමි කෙනා දුරු කරන්නේ එයා දුරු කරලා ඉවරයි. ඒකනේ එයාගේ මොකවත් බරපතල වැරදි වෙන්නේ නැත්තේ. අනාගාමි කෙනා කරන්නේ වඩනවා මොකද්ද ලෝකෝත්තර ධර්මතාවයන් විශේෂ ಗುಣධර්ම බුදුවරු මොනවද වැඩුවේ ගොඩාක් ප්‍රඥාවන්ත ආර්ය උත්තමය මේ ලෝකේ මොනවද වැඩුවේ පෙරබුදුවරු මොනවද වැඩුවේ මේවා ඔයලා ඒ ಗುಣධර්ම වඩනවා වඩන්න තින්නේ කොහෙද? ඇස කන දිව නාසය සමයි නේද? වෙන වඩන්න දියාවක් නැහැ. ආයතන දාලා වඩලා ගෙනල්ලා මේකට අමුණන්න බෑ. එහෙනම් අපි මේ ආයතන පාතුලින් වඩන නිසා දෙවිය කෙන මතුමත්තේ පාක් වැඩි වඩන්න ඕනේ. එහෙනම් මේ ඇස කන දිව නාසය සම කියන ආයතන පා ලෝකෝත්තරව වඩන්න ඕනේ. එහෙනම් මේ ලෝකෝත්තර වඩාගෙන යනකොට එයා ගොඩාක් ශ්‍රේෂ්ඨ වෙනවා. ඒ ශ්‍රේෂ්ඨ වෙච්ච ආර්ය ශ්‍රාවකයාට තියෙනවා පාක් තියෙනවා. ඒ සංඝ පා සම්පූර්ණ කලාමයා ඕගතින්න වෙනවා. සංඝ කියලා කියන්නේ නිමාව, අරියත් භාවය. එහෙනම් මේ පළවෙනි ඵලය, දෙවෙනි ඵලය, තුන්වෙනි ඵලය කියලා කියලා දැන් මෙතනදී ඕගතින්න ඵලය කියලා කියන්නේ එයා සසරේ නැවතුණා. අඟුලිමාලට වෙච්ච දේ, තථාගතයන් වහන්සේට වෙච්ච දේ, අසූමා ශ්‍රාවකයන්ට වෙච්ච දේ තමනුත් කොහමද කරගන්නේ කියන එක තමයි මේ කියන්නේ. එහෙනම් මේ దేవතාවා දන්නවා මේ තියෙන ධර්මතාවයන් වලට අනුව මේ සංඝ බවට මේකපත් කළාම ඒ සංඝයා කවදාවත් කිසිම තැනක වැරද්දක් කරන්නේ අපි දන්නවා මේ ලෝකේ භික්ෂුවට ගාතාවක් අදලා නැහැ. භික්ඛු භික්ඛුණී කියලා ඕනතර සූත්‍ර තියෙනවා විනය පිටකේ. හැබැයි සංඝට විනයක් නැහැ. සංඝට ගාතාවක් තියෙනවා. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ එහෙනම් මේ සංඝයා කියලා කියන්නේ සම්පූර්ණ වෙච්ච තථාගතයන් වහන්සේගේ ශාවක පිරිසක්. ඒ පිරිසගේ අඩුපාඩුවක් මොකවත් නැහැ. එහෙනම් මේ අසකන දිව නාසය සම කියන ආයතන පහ සංඝ බවට වඩන්න ඕනේ. එහෙම වඩන්න පුළුවන් නම් එයා ඒකාන්ත වශයෙන්ම ඕගතින්න බවටපත් වෙනවා. මේ සසරේ එයා වැඩ නිමා කරනවා. නවතිනවා. එහෙනම් මේ దేవතාවා අරියටම මේ කමඨාන දේශනා කළා. මේ ධර්මය පැහැදිලි කරලා දුන්නා. භාග්‍යතුන් වහන්සේ ඒක අනුමත කළා සාදුකාරයක් දුන්නා. නැවත මේ దేవතාවා කාරණා දෙකක් කතා කරනවා. නිදි වරද්දී නිදන්නෝ කී දෙනෙක්ද? නිදද්දී නිදි වරන්නෝ කී දෙනෙක්ද? එහෙනම් බලන්න නිදා ගන්න නැතුව නිදා ගන්න කට්ටිය මේ ලෝකේ ඉන්න බවත් නිදා ගන්නකොට නිදා නොනිදා ඉන්න කට්ටියකුත් මේ ලෝකේ ඉන්න බවත් කණ්ඩායම් දෙකක් ගැන දේශනා කරනවා මේ කතා කරන්නේ ලෝකෝත්තර කණ්ඩායමයි ලෞකික කණ්ඩායමයි එහෙම නැත්නම් අපිට තවත් ක්‍රමයකට කියන්න පුළුවන් සසර දුක නිවා ගන්න ආර්ය මාර්ගය යන ආර්ය කණ්ඩායමයි සසර දුක වැඩි කරන්න දුක නිස්පාදනය කරන්න අනාර්ය මාර්ගය යන අනාර්ය කණ්ඩායම නොනිදා නිදා ගන්නවයි කියලා කියන්නේ කවුද ආර්ය මාර්ගයේ යන ආර්ය ශ්‍රාවකයා එයා ඇස් දෙක පියාගෙන එරමිනිය ගොතාගෙන නිින්දේ ඉන්නවා හැබැයි ඇතුළේ ඈරිලා නොනිදා නිදා ගන්නවායි කියලා කියන්නේ ආර්ය සංඝයා එන ආර්ය මාර්ගයේ වඩන උත්තමයන් වහන්සේලා කොයි වෙලේ බැලුවත් නිදිමයි සැතපීලා ඉන්නවා ගාක් යට එරමිනිය ගොතාගෙන රුජුම් කායන් වෙලා උන්වහන්සේලා සැතපීලා ඉන්නවා හැබැයි කිසිම මොහතක උන්වහන්සේලාගේ ජීවිතයේ සැතපුණු කාලයක් නැහැ උන්වහන්සේලා හැරිලාම ඉන්නේ විවේක සුවයෙන් උන්වහන්සේලා අවදියෙන් ඉන්නවා සිත නිතරම අවදියෙන් හැම දේ දියාම ගවේෂණය කරමින් සීයෙන් පවතිනවා. අන්න අන් නොනිදා නිදා ගන්න කණ්ඩායම ආර්ය කණ්ඩායම නිදාගෙන ඉන්න කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලෝ අනාර්ය කණ්ඩායමක්. ඒගොල්ලෝ මේ ලෝකේ හැමදාම මෝහයෙන් මත් වෙලා පංචකාමයන් පිනව පිනව මේ සසරේ ඇවිදින කණ්ඩායමක්. එහෙනම් අපගේ ජීවිතයේ අපි දැනගත්ත කණ්ඩායම් දෙකක් ඉන්නවා. නිදාගෙන නිදාගන්න කණ්ඩායමක් ඉන්නවා. නොනිදා නිදාගන්න කණ්ඩායමකුත් ඉන්නවා. එහෙනම් මේ කණ්ඩායම් තුලින් ආර්ය කණ්ඩායමේ තියෙන ඒ නොනිදා නිදා ගැනීම මොකද්ද කියලා බලනකොට අපේ ඇස කන දිව නාසය සම කියන මේ ආයතන මොන මට්ටමින් විවේකයෙන් තිබුණත් කෙලෙස් ඇති වෙන්න දෙන්නේ නැතුව 100න් ඉන්න ඕනේ. චිත්තානුපස්සනාව අපගේ කය තුල පවතින්න ඕනේ. මේ බඹයක් විතර උස තියෙන මේ කය තුල චිත්තානුපස්සනාව තමයි නිදි වරන්නා කියලා කියන්නේ. එහෙනම් අපේ ජීවිතේ අපි ජීවිත කාලෙම අවසන් උස්ම එලනකම්ම නිදි වරන්න ඕනේ නැත්තම් මායයට අවු වෙනවා. කෙලස් මායя අපිව ආක්‍රමණය කරනවා. අපගේ ජීවිත කාලය තුල අපි මේ ඇසට නිින්දක් දෙනවා. හැබැයි ඇස නිදාගෙන නැහැ. මේ ලෝකෙ මොකවත් බලන්නේ හැබැයි ඇස් දෙක ඇරලා තියෙනවා පේනවා පේන බව විතරයි දන්නේ මොනවද පෙනුනේ කියලා දන්නේ අන්නා නොනිදා නිදා ගන්නවා එයා හැරිලාම ඉන්නේ එහෙනම් කන් වලට ඇහෙනවා ඇහෙන බව දන්නවා හැබැයි මොනවද ඇවුනේ ප්‍රශංසාවද නින්දාවද එයා දන්නේ නැහැ එහෙනම් බලන්න නොආසා අසනවා නොනිදා නිදා ගන්නවා කිසිම කාරණාවක් කතා කරන්නේ කතා කරන්න අවශ්‍ය හැම දෙයක්ම නිස්සබ්ද වෙන්නවා නිස්සබ්දතාවය තුළින් යම් කිසි කෙනෙක් යමක් වටා ගන්නවා ඒක තමයි අපි කතා කරපු උත්තරය යම් කිසි කෙනෙක් අපෙන් ආනවා කොහොමද මේ දවස්වල බණ භාවනා කටයුතු හොඳට කෙරෙනවද කියලා ඔව් කියලා කිව්වොත් දැන් අපි දුස්සීල නෙමෙයිද වරදක් නේද? මාන්නේ නේද? වඩන ගුණ ධර්මයක් මොකටද කියන්නේ කාටවත්? වඩන්නේ නිවන් දකින්න නම් මොකටද දැන්වීම් දාන්නේ? පත්තරේ දාන්නේ. ඒවට අපිට දැන්වීම් පත්‍රිකා ගන්න අවශ්‍ය නැහැ. වඩන බව දන්නවා වැඩුවා ඒක ඉවරයි. ඒක Tamante සුභසිද්ධියට වඩන්නේ, විමුක්තියට වඩන්නේ. ඒක තව කට්ටියට කියකේ නැහැ. මම මේ දවස්වල සිල් ගන්නවනේ. මම භාවනා කරනවනේ හැමදාම අවසායට ඇයි ඒක කියන්නේ? ඒ කියන්නේ යා මාන්නේනේ වඩන්නේ භාවනාව නෙමෙයිනේ. උඩඟුකම ආංකාරයනේ වඩන්නේ ಗುಣධර්ම නෙමෙයිනේ. එහෙනම් මේ විදියට අපගේ ජීවිත කාලය ගත්තාම අපේ මේ වචන වලින් අපි නිදි මෝහේ මත් වෙලා එහෙනම් අපි කතා කරන්නේ නැතුව නිස්සබ්දව ඉන්න මොහොතක් තුල යම්කිසි ප්‍රශ්නයක් ආන්න එන කෙනා යමක් තේරුම් ගන්නවා ඒ තේරුම් ගත්තේ අපි දෙන ලබන උත්තරය තමයි අපි තමයි උත්තරේ දීලා තියෙන්නේ. එහෙනම් අපි මේ මුඛය තුලින් නිදිවරන්නන් වෙන්න ඕනේ. අපේ කායික චර්යාව තුල මොනතරම් අඩුපාඩු තියෙනවද? ඇරෙන ඇරෙන හැම තැනම අඩුපාඩුම නේද? අපිට තේරෙන්නේ අපේ කය කායික චර්යාවේ තියෙන අඩුපාඩු යම්කිසි තැනක කෙනෙක්ව ිටවලා මගේ චර්යාව උදේ ඉඳලා අවශ්‍ය නැකන් ලියන්න කියලා කිව්වොත් ඒ මිනිසයා ඒකාන්ත වශයෙන්ම මහාන වෙනවා. මහානකම දුන්න නැත්නම් දිවිනසාගෙන මැරෙනවා. හේතුව ඒ තරම් අපේ අඩුපාඩු අපේ අංග චලනවල ගොඩාක් අඩුපාඩු. එහෙනම් මේ අංග චලනය කොයි වෙලෙත් කලබල වෙලා නොනිදා නිදා ගන්න මට්ටමට නෑ. එහෙනම් මේ සූත්‍රය තුලින් අපට විශාල කමඨාණක් ලැබුණා අපේ භවගාමි ජීවිතයට. එහෙනම් අසකන දිවනාසය සමසිත අවදි වෙලා තියෙනකොටත් නිදාගන්න ක්‍රමවේදය ඇති වෙන්න ඕනේ. නිදාගෙන ඉන්නකොටත් අවදියෙන් ඉන්න ක්‍රමවේදය ඇති වෙන්න ඕනේ. එහෙනම් කොයි වෙලේ චිත්තානුපස්සනාව තියෙන්න ඕනේ. අවදියෙන් ඉන්නකොට ක්‍රියා කරන්නේ ක්‍රියාකාරීත්වයෙන් ඉන්නකොට එයා අවදි වෙලා කටයුතු කරන්න හේතුව එයා දෙපැත්තෙන් කොයි පැත්තේ ඉටියත් කර්ම ගොඩ නැගෙන්නේ තපස්වරු නිදාගන්නේ කොහමද නොනිදා නිදා ගැනීමක් එහෙනම් භාග්‍යතුන් වහන්සේත් අවුරුදු 6ක්ම නොනිදා නිදාගත්තා කොහමද අසකන දිව නාසයේ සම වාලා එරමිනිය ගොතාගෙන උජුම් කායෙන් උන්වහන්සේ වැඩ ඉන්නවා හැමෝම දකිනවා බොහොම සුවසේ නිදාගෙන ඉන්නවා උන්වහන්සේ විතරයි දන්නේ දසමාර සේනාවත් එක්ක උන්වහන්සේට තියෙන යුද්ධය. සිටිවිලිත් එක්ක පොරබදින්න ගියාම උන්වහන්සේට ඇතිවෙන විඩාව උන්වහන්සේ පමණයි දන්නේ. එහෙනම් අපේ ජීවිතවල ඇසකන දිවනාසය සමසිත කියන මේ ආයතන වලින් අපිත් නොනිදා නිදා ගන්න ඕනේ. දැස් වසාගෙන අපි ඇහැරිලා ඉන්න ඕනේ. කන් දෙක හැරගෙන හැරිලා ඉන්න ඕනේ. කට හැරගෙන කතා නොකර ඉන්න ඕනේ. කය අවදියෙන් ඉන්නකොට ක්‍රියා විරහිත වෙලා ඉන්න ඕනේ. සිත 100න් ඉන්නකොට කතා නොකර ඉන්න ඕනේ. එහෙනම් මේ විදියට අපි නිදිවරන්නන් වෙන්න පුළුවන් නම් නිදාගෙන නිදිවරන්නන් වෙන්න පුළුවන් නම් හිටියත් නෑ වාගේ පිළිමයක් වාගේ එයා නිදාගෙන නිදිවරනවා. මොනවද නිදාගෙන තියෙන්නේ? ඇස කන දිව නාසය සමසිත මොනවද ඇරිලා තියෙන්නේ ඇස කන දිව නාසය සමසිත එහෙනම් මේ ගාථා රත්නය තුලින් අපගේ ජීවිතය සම්පූර්ණයෙන්ම අදන්න පුළුවන් පරිපූර්ණ කරන්න පුළුවන් සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් වෙන්නේ කොහොමද කියන එක ලස්සනට මේ దేవතාවා දේශනා කරනවා එහෙනම් අපට තියෙන්නේ මේ ලෝකේ මේ කාමයන් සිඳවන එක නේද මේ මිත්‍යා දෘෂ්ටි සිඳවන එක නේද? මම මාර්ගඵලයක ඉන්නවයි කියලා දෘෂ්ටියක ඉන්න තාක්කල් ඒක සිඳලන තාක්කල් අපට ගොඩ යන්න බෑ. මගේ ඉඩම මටයි අයිති කියලා හිතාගෙන ඉන්න තාක්කල් මේක සිඳලන තාක්කල් යට ගොඩ යන්න බෑ. මම මේ ලෝකයේ ගොඩාක් උතුම් මම ගොඩාක් ගෞරවයෙන් ඉන්න කෙනෙක්. මගේ වංශය ලොකු වංශයක්. මම නම්බුකාර කෙනෙක්. මේ විදිහට ඉ타ගෙන ඉන්න තාක්කල් එයා මේක සිඳලන තාක්කල් එයාට මේ සසරෙන් එතර වෙන්න බෑ. කල්පනා කරලා බලන්න මේක වීලුවක් නෙමෙයි. දැනටමත් අපට වැඩ වැරදිලා. අපි යන්නේ කොයිද කියලා ඇහුවාම ඇත්තටම කියන්න පුළුවන් සරල උත්තරේ තමයි කැලෑවේ යන්නේ. සර්පයෝ ඉන්නවා, ගෝනුස්සෝ ඉන්නවා, මඩ වලවල් තියෙනවා, දිශාවක් දන්නේ නැහැ. එහෙනම් අසකන දිව නාසය සමසිත කියන ආයතන අයේ අඩුව හදන්න ගිය ගමනේ අඩුව අඩු වෙලාද වැඩි වෙලාද කියලා බැලුවාම අවුරුදු 25 30 40 50 වෙනකොට අඩුව වැඩි වෙලානේ. එහෙනම් අඩුව හදනවා හදනවා කියලා අඩුපාඩු හදාගෙන තිබිච්ච අඩුවට තවත් අඩුපාඩු හදාගෙන ඒවට එකතු කෙරුවාම දැන් අඩුපාඩු වැඩි වෙලා. සමහර පින්වතුන් ඇත්තම කියනවා ස්වාමිනී මේ දවස්වල අඩුව හදනවා. එහෙනම් මේ දවස්වල අඩුපාඩු හදනවා. මොකද කියන්නේ? එයාගේ ඔක්කොම පරිපූර්ණ වෙලා තියෙන චරිතේ අඩුපාඩු හදනවා. එහෙනම් බිත්තිය ලස්සනට තියෙනකොට කඩතොළු කරනවා වගේ වැඩක් නෙමෙයි කරන්නේ. අඩු පාඩු හදනවා. ඒ කියන්නේ නිවැරදි කරන එකක් නෙමෙයි. තියෙන හොඳට තියෙන එක අඩුපාඩු බවට පත් කරනවා. එහෙනම් අඩුපාඩු හදනවා කියලා එයාම කියනවා ඇත්ත කතාවත් එයා නැවත නැවත ඉපදෙන නිසා අපි දන්නවා අදන තරමක් අඩුමයි හදලා තියෙන්නේ. එහෙනම් අව කවදාවත් නිවැරදි කරලා නැහැ. සීලය සමාධි කරලා නැහැ. මේ හැම කෙලෙසයක්ම විරහිත කරලා නැහැ. විරාගමණය කරලා නැහැ. එහෙනම් මේ පංචකාමයන් පිනවන ක්‍රමවේද මොකවත් අදලා නැහැ. එයා අදලා තින්නේ අඩු හදලා තියෙනවා අලුත් අලුත් අඩු හදලා. මිනිසුන්ට පේන්නේ නැතුව වැරදි කරන අඩු ඊටන් එයා හොයාගෙන එහෙනම් නච්චගීත වාදිත කිව්වාම එයා දන්නවා සින්දු කියන්නේ තානම් එහෙනම් කනට බොත්තම කොබාගෙන සින්දු ආගෙන ඉන්නවා මොනවද ධර්මයේ ශ්‍රවණය කරනවා එහෙනම් එයා අඩු හදනවා අඩු වැඩිපුර හදනවා අපි කියනවා බේකරිය මොනවද හදන්නේ පාන් හදනවා බනිස් හදනවා කැවිලි හදනවා එහෙනම් මේ බඹයක් විතර උස තියෙන මේ බේකරිය මොනවද හදන්නේ අඩු හදනවා මේ දවස්වල විකාලේ කඩන අඩු හදනවා පානාතිපාත අඩු හදනවා දානංච එහෙනම් අදින්නාදානේ අඩු හදනවා එහෙනම් අපි කරන තරමක් කරලා තින්නේ අඩුපාඩු වැඩි කරන එක මිසක් අඩු කරන එකක් නෙමෙයි. යම් කිසි කෙනෙක් කතා කරලා ස්වාමිනී මේ දවස්වල අඩුපාඩු විරාගමණය කරනවා. අඩුපාඩු අඩු කරනවා. එහෙම නැත්නම් ಗುಣධර්ම වඩලා කෙලෙස් නැති කරනවා. මේ වගේ එකක් කියන්නේ ඇයි යාට කියන්න තියෙන දේ මොකද්ද කියලාවත් දන්නේ එහෙනම් අපගේ ජීවිතවල මීට පස්සේ අපි අඩුව හදන්නේ අඩුව හදනවා මීට පස්සේ පාඩුව හදන්න පාඩුව හදා ගන්නවා. එහෙනම් මේ වචනවල අර්ථය අපි දන්නේම නැත්නම් අපේ අභ්‍යන්තරය තමයි මේ කියලා තියෙන්නේ. එහෙනම් අද ඉඳලා අපි සිල් සමාදන් වෙන්න ඕනේ. මිත්‍යා දෘෂ්ටි ටික අයින් කරන්න ඕනේ. මේ පංචකාමයන් පිනවන කැමැත්ත සිඳලන්න ඕනේ. එහෙම කරන්න පුළුවන් නම් පළවෙනි මාර්ගඵලයටපත් වෙන්න පුළුවන්. ඒ පත් වුණාට පස්සේ අපි ළඟ තියෙන අඩුපාඩු ටික හොයලා ඔක්කොම දුරු කරන්න ඕනේ. ඒ දුරු කරලා ඒවා විරාගමණය කරන්න පුළුවන් නම් විරමණය කරන්න පුළුවන් නම් සකු르දාගාමි වෙන්න පුළුවන්. සකු르දාගාමි වුණාට පස්සේ එයා අනාගාමි මාර්ගයේ යන කෙනෙක්. එහෙනම් දැන් එයාට තියෙන ಗುಣධර්ම වඩන්න වඩනකොට සියුම් දේවල් නිකම්ම ඇදෙනවා. එහෙනම් මතුමත් මේ කාරණා පහක් වඩන්න ඕනේ. ඇස කන දිව නාසය සම කියන ආයතන පාම ලෝකෝත්තරව වඩන්න ඕනේ. ආර්ය ඉන්ද්‍රියන් බවට වඩන්න ඕනේ. විනයානුකූල ඉන්ද්‍රියන් වශයෙන් වඩන්න ඕනේ. එහෙම වුණොත් එයා ඒකාන්ත වශයෙන්ම අනාගාමි ඵලයටපත් වෙනවා. ආයතන පහ සංඝ කළාම ඒ ආයතන පහ සංඝ කරලා එයා ಗುಣධර්ම බවටපත් කළාම එයා ඕග තින්න කෙනෙක් බවටපත් වෙනවා. සසරේ සමේ මා කෙලෙස් සාගරේ නැවතිච්ච කෙනෙක් බවට පත් වෙනවා. එයා නැවත පීනන්නෙත් නැහැ. පීටන්නෙත් නෑ. එයා නැවතිලා ඕග තින්න වෙලා ඒ ආකාරයෙන් ඕක තින්න උනාට පස්සේ ඒ අරියත් ඵලේන උත්තමයා මේ ලෝකේ කොහමද වැඩින්න ඕනේ ක්‍රියා කරන්න ඕනේ ඒක තමයි නැවත దేవතාවක් කියන්නේ එයා නොනිදා නිදා ගන්නවා නිදාගෙන ඈරිලා ඉන්නවා එයා මේ ලෝකයේ ශ්‍රේෂ්ඨ කෙනෙක්. කොයි වෙලේ බැලුවත් ඇස් දෙක පියාගෙන නිදි. හැබැයි එයා ඈරිලා ඉන්නවා මේ ආකාරයෙන් ඒ ඕගතින්න වෙච්ච ආර්ය ශ්‍රාවකයා ඉන්න ඕනේ. එහෙනම් කල්පනා කරලා බලන්න මේ සූත්‍රය අපගේ ජීවිතයට මොනතරම් වැදගත් සූත්‍රයක් වුණාද? අපගේ මිනිසත් භවය පරිපූර්ණ කරන්න කමඨාණක් වුණාද? එහෙනම් මේ దేవතාවා තථාගතයන් වහන්සේ ඉදිරියේ දේශනා කරන මේ ධර්මය ඇත්තටම කියනවා නම් අපේ විමුක්ති ධර්මයක්. එහෙනම් මේක තුළ භාවනාවකුත් දේශනා කරනවා. ඒක තමයි මෛත්‍රී භාවනාව. මේ සංසාරේ අපි මිනිසත් බව ලබලා අපි මොනතරම් මේවා සිඳලා නැතුව දුරු කරන්නේ නැතුව මේ බඹයක් විතර උස තියෙන මේ කයට දුක් දුන්නද අදින් පස්සේ මේ කයට දුක් දෙන්න එපා මේ බඹයක් විතර උස තියෙන මේ කයට අනුකම්පා කරන්න මෛත්‍රී කරන්න අනේ පව් මේවා සිඳලන්න නැතුව මෙයා පඹගාලේ පැටලිලා මේවා දුරු කරන්නේ නැතුව ඇස කන දිව නාසය සමෙන් මෙයා දුක් විඳිනවා নানা ප්‍රකාර කර්ම මතු වෙලා ඒ කර්ම වලින් මෙයා විඳවනවා අනේ පව් මෙයාව නිදාස් කරන්න මේ මතුමත්ේ වඩන ධර්මතාවය වලින් සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවය නිවනින් සැනසීම වඩන්න මේ ආයතන පාතුලින් ಗುಣධර්ම වඩන්න. ඒ කියන්නේ යාගේ දුකෙන් යව නිදහස් කරගන්න. සංඝ ගුණ වඩන්න. එහෙනම් මේ හැම අවස්ථාවකින්ම මේ දුකෙන් නිදහස් කරන කමඨාන මේ దేవතාවා දේශනා කරනවා. ඒ සෑම කාරණාවක් පිළින්ම මේ దేవතාවා කියා සිටින්නේ මෛත්‍රී වඩන ක්‍රමවේද හතරක් ගැන. එහෙනම් අපගේ ජීවිත තුළ අපි මෛත්‍රිය වඩන්න ඕනේ කොයි ආකාරයෙන්ද කියන එක මේ සූත්‍රයේ වඩාත් සරලව පැහැදිලි. එහෙනම් ඉස්සෙල්ලාම අපි මෛත්‍රිය වඩන්න ඕනේ මිත්‍යා දෘෂ්ටියට. මිත්‍යා දෘෂ්ටියෙන් අපි නිදහස් වෙන්න මෛත්‍රිය වඩන්න ඕනේ. අපි මේ ලෝකේ බලාපොරොත්තුවත් එක්ක බැඳිලා ඉන්න ඒ කාරණා අතවලට මෛත්‍රිය වඩන්න ඕනේ. අපි ළඟ තියෙන දුස්සීල ස්වභාවයන් නිසා මේ ලෝකේ নানা ප්‍රකාර බවල දුක් විඳා ඒ සෑම දුස්සීල භාවයටම මෛත්‍රී කරලා ඒවා නිරෝධ කරලා දාන්න ඕනේ. අපි ළඟ තාම නැති ಗುಣධර්ම වලට මෛත්‍රී කරලා අද ඉඳලා ඒක වඩන්න ඕනේ තරහෙන් වැඩුවාම වැඩෙන්නේ නැහැ. තරහෙන් වැඩ කරනකොට බඩමුට්ටු කැඩෙනවා. එහෙනම් මෛත්‍රියෙන් වඩන්න ඕනේ. මෛත්‍රියෙන් කරුණාවෙන් මේක වැඩුවාම අනාගාමි වෙනවා. එහෙනම් සංගුණ වඩනවායි කියලා කියන්නේ එයා මහා කරුණාවෙන් පරිපූර්ණ වෙනවා බලන්න මෛත්‍රියේ මට්ටම් හතරක් ගැන මේකේ සඳහන් වෙනවා මෛත්‍රී භාවනාවක් මේකේ තියෙනවා දෛනිකව අපට වඩන්න කමඨානකුත් තියෙනවා එහෙනම් මේක අපේ නිර්වාණ පණිවිඩය බවට පත් වුණා කමඨාන බවට පත් වුණා භාවනාව බවට පත් වුණා එහෙනම් මේ සූත්‍රය අපගේ ජීවිතවල අපටම කියලා දේශනා කරපු නිර්වාණ පණිවිඩ සූත්‍රයක් කතිජින්ද සූත්‍රය අපගේ පාරමිතාවක් බවට පත් කරමු. අපි වඩන ಗುಣධර්ම බවට පත් කරමු. සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත්ෙන්ද අපි වඩන සූත්‍රයක් වශයෙන් මේ කතිදින්ද සූත්‍රය අපි අද ඉඳලා පුරමු. එහෙනම් අපගේ ජීවිත කාලය පුරාම කටිජින්ද සූත්‍රය වඩලා සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් වෙලා අපි නිදාගෙන ඈරිලා ඉන්න ක්‍රමවේදය ඈරිලා ඉන්න ගමන් නිදාගන්න ක්‍රමවේදය අපි ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ කොයි වෙලේ බැලුවත් ආයතන පා නිදි හැබැයි හැරිලා ඉන්නවා කර්ම හැදෙන්නේ චිත්තානුපස්සනාවේ මේ සංසාරේ අපි ජීවත් වෙන්න ඕනේ සෑම මොහොතක් තුළම චිත්තානුපස්සනාවෙන් පසු වෙන්න ඕනේ එහෙනම් මේ සූත්‍රය අපට නිවනක් පිණිස වේවා අපට කමඨාණක් පිණිස වේවා භාවනාවක් පිණිස වේවා මේක අපගේ අවසාන නිර්වාණ පණිවිඩයක් බවට පත් වේවා කියලා සියලෝම දෙනා සාදුකාරයක් දෙන්න. අද හිඳලා අපි කටිජින්ද සූත්‍රයේ සරණ යනවා. සෑම මොහොතක්ම මේ සූත්‍රය මෙනෙහි කරනවා. මේ සූත්‍රයේ තියෙන භාවනාව වඩනවා. මේ සූත්‍රයේ තියෙන සෑම පියවරෙන් පියවරට අපි පූර්ණ කරනවා, සම්පූර්ණ කරනවා. එහෙනම් අද ඉඳලා මේ සූත්‍රයේ සරණේ ගිහිල්ලා මේ සූත්‍රයේ තියෙන භාවනාවේ සරණේ ගිහිල්ලා මේ කමඨානේ සරණේ ගිහිල්ලා අපි ලබාපු මිනිසත් භවයේ අඩුපාඩු හදාගෙන මේ මිනිසත් භවයේ ඉතුරු වෙලා තියෙන ආවිෂ කාලය තුල මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන ඒකාන්ත වශයෙන්ම නිවනින් සැනසීමට මේ සූත්‍ර දේශනාව භාවනාව කමඨාන අප සියලු දෙනාටම හේතු වාසනාම වේවායි කියලා සාදුකාරයක් දෙන්න.